අතීතයේ බොහෝ දේවල් අපට මතක තියෙන්නේ හදවතට මිහිරක් දැනුනම බලන්න හිතලා මතකද ඔබට ඒ රසය ඔබ හරි ඒ ග්‍රැමෆෝන් යුගයේ ගීතයක් අමරණීය මතක සුවඳ සුවඳ අමරණීය මතක සුවඳ සුවඳ මේ තේමා වාදනය ඔබට බොහොම හොරු පුරුදුයි. ඔබට බොහොම සමීපයි. සිකුරාදා රාත්‍රිය මම හිතන්නේ ලංකාවේ සිව් දෙසේ ඉන්න අපේ ආදරණීය මිතුරන් විතරක් නෙවෙයි අන්තර්ජාලයේ බොහෝ පිරිසක් මේ ආදරයට ආදරය කරන්නේ අමරණීය මතක සුවඳ වැඩසටහන හරහා අපේ ග්‍රැමෆෝන් ගීත සාහිත්‍යයේ තියෙන මේ රස මිහිර බෙදා හදා ගන්නට. අපි ඔබට ඉදිරිපත් කරන ගීත එක් යුගයක අපේ ගීත සාහිත්‍යයේ සලකුණක් විදිහට සලකන්නට පිළිවන් වගේම ඒ ගීත අද අපිට අහන්න නොලබෙන නිසා වෙනුත් ඒ ගීතවල මුල් ගීත අපි ප්‍රචාරය කරන නිසා වෙනුත් බොහෝ ආදරණීය පෙරස් අමරණීය මතක සුවඳ සමග එක්වන බව ඔවුන්ගේ ප්‍රතිචාර වලින් අපිට පැහැදිලි වෙනවා. ගුවන්විදුලි ඉතිහාසය තුළ මෙවැනි වැඩසටහනක් අඛණ්ඩවම මේ තරම් දුරක් ආපු මේ තරම් ගීත ප්‍රමාණයක් ප්‍රචාරය කරපු තවත් තිබෙනවද කියන ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. නමුත් අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ ඒ රසය අමරණීය මතක සුවඳින් ඔබට සමීප කරන්න. අදත් බොහොම සතුටින් අපේ ආදරණීය මිතුරා තිලක් චන්දසේනවිල තිලක් චන්දසේන වැලිකල මහත්මයා වැඩසටහනට පිළිගන්නවා. අද බොහොම රසවත් වුණු ගීත කීපයක් තෝරාගෙන තිබෙනවා. ඒ ගීත අතරේ වෙනදා වගේම මේ රසය මිහිර විඳ ගන්නට ඔබට බොහොම සතුටින් අපි ආරාධනා කරන්න කැමතියි. අපි යන්නේ 40 දශකයෙන් අද වැඩසටහන ආරම්භ කරන්නට බොහොම පැරණි ගීතයක් ග්‍රැම්ෆෝන් ගීත සාහිත්‍යයේ වටිනා ගීතයක් විදිහට තමයි මේ ගීතය අපිට හඳුනා ගන්නට පිළිවන් කරලා ලැබෙන්නේ. Ikan kau tak ibu siapa දක්වාත් 40 දශකෙන් අපි අද වැඩසටහන ආරම්භ කළේ. ඔව් අන්තරද. එතකොට අද වැඩසටහන බොහොම රසවත් වෙයි. ඒ වගේම මේ ධර්මදාස වල්පොල ගායනා කරපු හබඩම් සිනියරත් සංගීතවත් කළා. ආරේ චන්ද්‍රසේනගේ සංගීතයේ HMV ක්‍රම 31කට ඔහු ගායනා කළ ගීතයක්. මේ ධර්මදාස වල්පොල

गयाुदाुकदा सीता सीता भोला भलया क उदनया उदनया उदनया ධර්මදාස වල්පොල මහත්මයා ගීතෙන් පස්සේ අපි යන්නේ කලාශූරි ලතා වල්පොල මහත්මිය කොලොම්බියා තැටියකට ගායනා කරපු ගීතයක් අහන්න කියලා මහත්මයා. ඔව් W. රෙඩ්ඩි ෆ්‍රාන්දු රචනා කළා. අර මුතුසාමි සංගීතවත් කළා. මේ කොලොම්බියා ග්‍රැමෆෝන් තැටියේ ගායිකාව කලාසූරි ලතාවල්පොළ 22863600 කියන අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා. අමරණීය මතක සුවඳ අහගෙන ඉන්න ඔබට මේ වෙලාවේ කතා කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඔබ කැමති ගීතයක් එහෙම තියෙනවා නම් අපිට මතක් කරන්න හැකියාව ලැබෙනවා. අපි ඊළඟට තෝරා ගන්න තිලක් මහත්මයා තවත් වටිනා ගීතයක් HMB ලේබල් එකට දෙන්නේ පුතුණු තැටියකින් තමයි මේ ගීතය තෝරාගෙන තියෙන්නේ. චන්ද්‍රදසිල්ල වීරසිංහ 50 දශකයේ ගායනා කරපු ගීතයක්. මේ ගීතය අනුරාධ ඒ යුගය නම් බොහොම ජනප්‍රිය වුණා. අදත් ජනප්‍රිය නැතුව නොවේ. චන්දසිල විරසිංහ කියන ඔබ දන්නවා අපේ ප්‍රවීණ ගායිකාවක් ඉන්නවා. අද වර්තමානයේ මම නොකියවත් කවුරුත් දන්නවා. මේ ඇගේ මෑණියා චන්දසිල විරසිංහ ගායනා කළ ඉච්ඡ වික්‍රම් පොකඩින් උපුටාගත් ගීතය. දෙන්නලෙහි අපි කුණු මාල් නෙලා ගොතන ගෙලට මාලා මම වෙමින් අසෝක මාලා පෙම් දැලහි පැටලිලා අපි කුණු මාල් නෙලා ගොතන ගෙලට මාලා මම වෙමින් අසෝක මාලා ගතන මේ ගාමේ මැලේ අතරන මාරුදී වතන මේ ගමේ බැලේ අතරන මා රොඩි පුරේ माला मम वेणुकसुमाला අපේ සිසිර සේනාරත්න මහත්මයා ගායනා කරන ධර්මසිරි ගමගේ මහත්මයා රචනා කරපු ගීතයක් අපි ඊළඟට අහන්න තෝරාගන්නේ ඊළඟට මේ ගීතේ විශේෂත්වයක් තමයි මේ ටියකුගේ මුවින් ගැයෙන දරු නැලවිලි ගීතයක් විදිහට තමයි මේ ගීත අපිට රසවිඳින්න හැකියාව ලැබෙන්නේ. ඔව් අනුරාධ බොහොම කලාතුරකින්. මොකක් නෑනියෝ ගැන කියන්නේ මව්ගුණ ගායනා කරන මවත් තම පුතුට තමයි හරි ගීතය තමයි ගීත ගායනා කරේ. මේ පියසෙනියස් ඇත්ත වශයෙන්ම බොහොම විශාලයි. ඇත්ත වශයෙන්ම පියසෙනියස් බොහොම විශාලත්වයක් තියෙනවා. මේ දරු සෙනෙහස කෙරෙහි එවැනි ගීතයක් තමයි මේ ධර්මසිගමගේ ශූරීන් රචනා කළේ සිසිර සේනාරත්නයන් සඳහා. මාගේ පුතුට මල් යාන කදන්නේ දැස දින වැල් ආලින්නේ රෝස් කලේ මට මේ උතුණියයි කිරට අඬන්නේ කවුද පුතුතනේ කිරි කරදින්නේ කුංචි පුතුණියයි කිරට අඬන්නේ කුසුසලේ කිරි කර දෙන්නේ අම්මා කියා නයි බහතෝරන්නේ අම්මා කියා නයි බහතෝ සුදු අම්මා කොහෙද ඉන්නේ මාගේ සුතුටම සුත පැදින්නේ මල් යනාවේ පුතු නැලෙන්නේ මට මේ කුමරුනේ කවුද දුන්නේ කවුද දුන්නේ එකිනෙක ගීත ඔබට ප්‍රචාරය කරන පිට ඔබට යම් කිසි ආකාරයක මේ මේ ගීතවල තියෙන ඉතිහාසය එහෙම නැත්නම් මේ ගීත රසවින්ද කාලය ගැන මතක් වේවි. සමානලාවට ඔබ කාලෙකින් රසවින්ද ගීත එහෙම නැත්නම් සමහර දිනක පළවෙනියට තමන්ගේ ජීවිතේ රසවින්දන ගීත බවට පත් වේවි. අර මතක් වෙන ගීත තියෙනවා නම් අපිට පැහැදිලිව ලියලා එවන්න කියලා මතක් කරන්න කැමති ගායකයා පුළුවන් නම් එහෙම නැත්නම් මුල් පද අපිට ලියලා එවනවා නම් වඩා පහසුවක් වේවි. ඔබේ ඒ ඉල්ලීම් අපිට තෝරා ගන්න ඒවා වැඩසටහනෙන් ප්‍රචාරය කරන්න. ඒ අතරේ මතක් කරන්නට ඕන විශේෂයෙන්ම මේ රම්පොන් ගීත ඉතිහාසය පිළිබඳවත් යම් යම් තොරතුරු අපිට ඔබ සඳහන් කරනවා. ඒවා පිළිබඳවත් අපිට ඔබ දන්න කියන දේක් ලියලවන්න ඒවත් අපේ වැඩසටහනට ඉදිරියේදී ප්‍රයෝජනවත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි ඊළඟට යන්නේ නීලා වික්‍රමසිංහන් ගායනා කරන ගීතයක් අහන්න. ඔව්. 70 දශකයේ මේ ගීත උගව ජනප්‍රිය වුණා. ගුවන් විදුලියේ. ඒ නිසා මේ ගුවන්විදුලියෙන් උපුටාගත් මේ ගීතය අද අපි ප්‍රචාරය කරනවා ගෝධින ගිල්ලියම් පිට මේ නීලා වික්‍රමසිංහ Thank you. කුරු අල්ලු පාට හතේ මාල පබළු වයිවාරන අරුමු සම් වටේට ඉල්ලා රෝද දිකී නිවන නිවන් පවන පවන් හමන ගුවන් අර මේ මතක සුවඳ වැඩසටහන සමග ඔබ අප මේ රාත්‍රියේ රැඳලා ඉන්න වෙලාවේ 0.66යි 22.600 0.66යි 22.601 කියන අපේ දුරකථන අංකත් වෙන් කරවා තිබෙනවා ඔබට කතා කරන්න අපේට වැඩසටහන ප්‍රචාරය වෙන අතරේ දැන් තවත් ගීත කිහිපයක් අපිට අහන්න කාල වේලාව තිබෙනවා අපි ඊළඟට යන්නේ තිලක් මහත්මයා තවත් HMB ලේබල් යටතේ නිකුත් වුණු තැටියක ගීතයක් අහන්න ඔව් බිස්තර සංගීතවත් කලිනේ සිඩ්නි ආටිගල කුංචි කාලේ මුහුදුරලේ අක්කලා නංගිලා අයියලා මල්ලිලා ඉදලා සෙල්ලම් කරනකොට ඒ ළමා අවදිය සීපත් වෙනවා මේ ගීතය ඇහෙන විට. මේ සිද්නි ආටිකල 50 දශකයේ වෙනස්කාගත් ගීතය. කුංචි කාලේ මුහුදුරලේ එලි තෙලියම් බතියලා මත් කයි ඔබ මට දුන්නාලේ තුමයි මතකයි ඔබ මත දුන්න Bangla අපගේ තම සීමිත ගීත ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඒ ගීත හැම එකක්ම බොහොම ජනප්‍රිය වුණා සහ ඒවා අපේ ගීත සාහිත්‍යයේ මතක හිටින නිර්මාණ බවට පත් වුණ සිඩ්නි ආටිකලයන්ගේ ගීත නිර්මාණ අතරේ ඕවන් රජ සිඩ්නි ආටිකල්ගේ සමාකටහන හුඟක් දුරට මේ අපේ හින්දි ගායකයෙක් කියලා ජනප්‍රිය තලහත් මෙහමුත්. ඒ තලහත් මෙහමුත් අනුගමනය වුණා තමයි දරුදාස් වල්පල ඊළඟට ඉන්නේ සිඩ්නි ආටිකල. හරි අපි ඊළඟට ලතා වල්පලයන් ගාන කරන ගීතයක් තමයි ඔබට අහන්න ලබා දෙන්නේ. ඔව් මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය මේ තනුවත්. නමුත් අමරණීය මතක සුන්දර ගෙනෙන ප්‍රථම අවස්ථාව. මේ ලතා වල්පලයන් दी පුරාතන ගීතයක් කලා ශ්‍රී ලතා වල්පොලයන්ගේ හඳින් අපි රස වෙන්නේ. අපි තෝරා ගන්න ඊළඟ ගීත දෙකම HMB ලේබල් යටතේ නිකුත් වුණු පැටිවල තමයි අඩංගු වෙලා තිබුණේ විශේෂයෙන්ම අල්හාජ් මොහිදින් බෙක් ගායනා කරන මේ ගීතයත් මම හිතන්නේ ඔබ සමහර දෙනෙක් පළවෙනි වතාවට වෙන්න පිළිවන් කියලා මහත්තයා අහන්නේ. ඇත්ත වශයෙන්ම ප්‍රථම අවස්ථාව අමරේ මතක සුන්දර ගේනේ මේ චිත්‍රපටයකට ඇතුළත් වුණ ගීත චිත්‍රපටින සුබ සරණ සැපසිටි මේ තැටි සෙට් එකේ මේ තැටිය නැතුව තිබුණේ හුඟක් දුරට බොහොම නැත කාලෙක තමයි මේ තැටිය ලැබුණේ හිතවතුන් හිතවතියන් වෙනුවෙන් අපිට මේ ප්‍රචාරය කරන්න ලැබීමත් සතුටක් කරුණාත් අභිෂේකර තමයි මේ ගීතය රචනා කළේ අනුරාධ සංගීතවත් කළේ ආර් මුතුසාමි ගීත ගායනා කළේ ගීත ලෝකේ අපි කවදත් කියන ඒ මහා පතාක යෝධයා මොහීදීන් බෙක්

ඔබට තෙවි තෙවි නැලවෙන්නයි දැන් සිදුවන්නේ සසලෙරමනා මැනික හදනා මැනික මැනිකම වේ ඒ ධම්මකේනා ඒකරු අංගනා ඒලසරණා සෝවේ Thank you. एवं भजना ये करो अंगना खेल करना सोवे परित्यागय सिंघल तुलंगन මේ ගුණ ධම්මන්නේ ජන සමාජේ ඊදන දෝත මේ බව තෝරා ඔබ සරණ සැප සිතේ ඔබ සරණ සැප සිතේ ඔබ සරණ සැප සිතේ අපිට මේ ගීත අහමින් ඉන්න වෙලාවේ කාලයත් ඒ විදිහටම ගෙවිලා යනවා. අපිට තව එක ගීතයක් අහන්න පුළුවන්කම ලැබෙවි අද වැඩසටහන තුල. අපි පටන් ගත්තේ 40 දශකයෙන්. ඒ වගේම අපි අද අවසන් කරන්නේ මේ ග්‍රැමෆෝන් යුගයේ මුල් යුගයේ නියෝජනය කරපු ගීතයක් ඔබට රස විඳින්න ලබා දෙමින්. ඔව්. මේ සී වීරසේකර රචනා කළේ එච්චර විතටිය සදා 40 දශකේ. අර ඔබ කිව්වාගේ අපි ආරම්භ කළේ 40 දශකේ. අවසන් කරන්නේ 40 දශකේ ගීතයක්. එම්.කේ වින්සන් තමයි මේ ගීතය ගායනා කළේ. ඉතාමත්ම ජනප්‍රිය වුණා යුගයේ. ඒතරන ඔබට පිළිගන්න ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තිබෙනවා නම් අපිට අමරණීය මතක සුවඳට ලියලවන්න අපේ ලිපිනේ තමයි නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක අමරණීය මතක සුවඳ රන්දිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. එනම් අපි අදත් සමුගෙන යනවා මේ විදිහට මේ ගීතය රස විඳින්න ලබා දෙමින් අපේ සතිය හැම වෙලම බලාපොරොත්තු ඇතිව. ඔබ ස්තුතියි අදත් අපේ වැඩසටහන සංවිධානයේ සහාය නිෂ්පාදකවරයා මේ ගීත තැටි සම්පාදනය කරමින් වැඩසටහන රසවත් කරගන්නට අපට දායකත්වය ලබා දුන්නේ කලාභූෂණ සම්මානලාභී මිගමේ තිලක් ඡන්දසේන වැලිකල මහත්මයා නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ගෞතම ශ්‍රී පාද වඳිම සමන ලකන්නේ අභිනන්දන දෙපපතමින් සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ ශ්‍රී ගෞතම ශ්‍රී පාද වඳිම සමන ලකන්නේ අභිනන්දන දෙපපතමින් සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ කල්යාණ පුරේ නාගල පිරිනරමෙන පහදා

ಮೋಗಿ ವಿಭುಗಿ ಪಾದವನಿಮ ಪದಮಿನ ಮೋಕೆ ಅಮರ ತಿರಿ ದರ ಮೋಕೆ ತಿರಿ ಗೌತಮ ಶ್ರೀ ಪಾದವನಿಮ ಸಮನಲ ಕಾಂದೆ ಅಭಿನಂದನ ಜಪ ಪದಮಿನ ಸುಂದರ ನಿರ್ವಾಣೆ ಸುಂದರ ನಿರ್ವಾಣೆ Thank you. නැති සමන් දෙවියන් කිව්සේ මදිලෝනා සිරිපාද සබා ඉඳ නිර්මින මුදුනේ දිනා ලෝවාදී ජනන් සාදු නදින පූජා පානා ලෝවාදී ජනන් සාදු නදින පූජා පානා වෛලෝහි පාදවමින් නිවන් පතාලා ශ්‍රී නිවන් පතාලා ශ්‍රී ගෞතම ශ්‍රී පාදවමින් සමනල කාන්දේ අභිනන්දනතම පතමින් සුන්දර නිර්වාණේ සුන්දර නිර්වාණේ ඇලෙන සිතල මිදුම් වැටේ මනුස්සකම පොදිනගෙන අපි ආවෙල්ලත් රංගිරි ශ්‍රී ලංකා 105.7 ඌම වෙල්ලකට නැගිනහිරට